මේ වගේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව තවත් උදකලා වීමක් පමණයි වෙන්නේ. හැබැයි අපි ඉතින් බැලුවාම මැතිවරණ ඉතිහාසයේ පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළා මැතිවරණ දින්නේ නැහැ. සමහර වෙලාවට ඊළඟ මැතිවරණේ එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකට එකතු වෙලා දිනන්න මේ මැතිවරණයට මුහුණ දෙන්න අදහසක් අපේ නායකින්ගේ තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසාද කියලා මේ වගේ දෙයක් වෙන්නේ. මම හිතනවා මේක මේ මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් මේ සියල්ල පැවත. අනිත් පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව තුළ ඒගොල්ල යෝජනා කරන්න පුළුවන්. අපේ පක්ෂයේ අපි යෝජනා කරනවා අහවලාව. එහෙම කියන්න පුළුවන්. හැබැයි අපි ඔක්කොම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැටියට තමයි මැතිවරණ වලට පෙනී සිටියේ. එතකොට මේ මුහුණ දුන්නේ ඒ විදියට නම් ඇයි අපිට බැරි අපි ඒ කණ්ඩායමක් හැටියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැටියටම කටයුතු කරන්නේ?